ඉතින් ඒ නිසා අපි ඒ අවස්ථාව ඒ ධර්මයේ ඇති වටිනාකම තේරුම් අරගෙන ඒ ධර්ම මාර්ගය වැඩි යුතු වෙනවා. ඒ නිසා අපි අද දවසේ ඒ ධර්ම මාර්ගයට උපකාර වන ඊට වටිනා සූත්‍රයක් මාතෘකා කරගන්නට යෙදුණා. අද අපිට තියෙන මාතෘකාව තමයි පින්වත්නි මජ්ක්‍ධිම නිකාය මජ්ක්‍ධිම පඤ්ණාසකයේහි බික්ඛු වග්ගයේ අඩංගු වන ලටුක්කි කෝපම සූත්‍රය. මේ සූත්‍රය ඊ타මත්ම වටින සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ අපේ මොන පැත්ත ගැනද නොහිතුවේ? බුදුරජාණන් වහන්සේ අපිට මොකකින් හෝ කෙලෙස් ධර්මයකින් පුංචි හෝ බාධාවක් මේ මාර්ගයට වෙනවා නම් ඒ කෙලෙස් ධර්මයේ බුදුරජාණන් වහන්සේ දුරු කරන්න තත්ව පෙළඹුව ආකාරය පිළිබඳව අපිට ඊටාත්ම හොඳින් දකින්නට පුළුවන්කමක් තියෙනවා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෙක්ට අනාගතයේ දකිනවා නම් මේක හේතු වෙලා මේ දරුවාට කරදරයක් ඉරිහැරයක් වෙනවා කියලා. දෙමව්පිය මොකද කරන්නේ? කල් තියාම ඒ වෙන්න තියෙන හිරිහැරේ උපද්‍රවය වළක්වන්න කල යුතු දේවල් කරනවා. සමහර වෙලාවට දරුවන්ට රිදෙන තීරණ ගන්න වෙනවා. දරුවන්ගේ ඇබ්බැහිවීම නවත්තන්න වෙනවා. දරුවන්ට රිදුනත් දරුවන්ට අපහසු වුණා ඒ ගන්න ක්‍රියාමාර්ග තුළින් දරුවන් තමයි අනාගත සුභ සිද්ධිය ජීවිත රැකවන්නේ සැලසෙන්නේ. අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ අපිට කෙලෙස් ධර්මයකින් මොකක්ද හානියක් වෙන්නේ? අපේ ධර්ම මාර්ගයට මේ බැඳීම් වලින් අපිට මොකක් හරි වදුරක් වෙනවා නම් භාගතුන් වහන්සේ අප කෙරෙහි නැති අනුකම්පාව නිසා අප කෙරෙහි නැති කරුණාව දයාව නිසා ඒ බැඳීම් දුරු කරන්නට අවශ්‍ය කරන නීති රීති තහංචි දැම්මා ඒ මොකද තමන්ගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා මේ සසරෙන් එතර කළ යුතු නිසා එනිසා අපිට මේ ශික්ෂාපද පැනවීම පිළිබඳව ඇති වෙන්න තෝමෝනි පින්වත්නි. හැඟීමක් අපිව කෙලස් වලින් බේරගන්නම යොදපු ප්‍රයත්නයක්. ඒ නිසා ඒ කාරණාව ඉතාමත්ම මැනවින් මේ සූත්‍රය තුළින් අපට ප්‍රකට වෙනවා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි වැඩ කරනවා අංගුත්තරාපනම් ජනපදයේහි අංගුත්තරාප වැසියන්ගේ මහ ගමක් වුණ ආපන නම් ගමෙහි මේ ගමෙහි වාසය කරන භාගතුන් වහන්සේ පෙරවරු කාලයේ හඳ පෙරවාගෙන පින්ඩපාතයේ මේ ගමේ වැඩම කරන අසල වනයේක ගහක් මුල විවේක සුවයෙන් පසුබතින් වැලිකලා වැඩ සිටිනවා ඒ අතරතුරම උදායි ස්වාමින් වහන්සේත් ඒ ආපන නම් ගමෙහිම පින්ඩපාතේ වැඩම කරලා ඒ අසල වනයේ වැඩ වාසය කරමින් විවේක සුවයෙන් ඉන්නවා. දුක් මුලක් පුල විවේක සුවයෙන් ඉන්න විට උන්වහන්සේට මේ ආයුෂ්මත් උදායිස්තිවරයන් වහන්සේට මෙන්න මේ වගේ අදහසක් ඇති වෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන්ම අපේ බොහෝ දුක් දුරු කරනවා. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අපගේ බොහෝ සැප රැස් කරනවා. භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන්ම අපේ අකුසල් දුරු කරනවා. භාග්‍යතුන් වහන්සේ කාන්තේම කුසල ධර්මයන් අපිට ඇති කරනවා. මෙන්න මේ හැඟීම උදායි ඉස්සරයන් වහන්සේට විවේක සුවයෙන් ඉන්න වෙලාවක සමාපත්තියෙන් ඉන්න වෙලාවක ඵල සමෝතියෙන් ඉන්න වෙලාවක සිහිපත් වුණා. උන්වහන්සේ ඵල සමෝතේ නැගිටලා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන තැනට ගිහිල්ලා වන්දනා කරලා කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මට මෙන්න මෙහෙම අදහසක් ඔබ වහන්සේ පිළිබඳව ඇති වුණා. විවේකීව ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අපේ දුක් දුරු කරනවා. අපේ සැප ඇති කරනවා. අපේ අකුසල් දුරු කරනවා. අපේ කුසල් ඇති කරනවා. භාගතුන් වහන්සේ ඒ තරම් වටින උතුමන් වහන්සේ නමක් කියලා ස්වාමීනි මට ඔබ වහන්සේ ගැන මෙන්න මේ අදහසක් ඇති වුණා. ස්වාමීනි භාගතුන් වහන්සේ අපි ඉස්සර දවල් අවේලාවෙහි ආහාර භුක්ති විඳා බුදුරජාණන් වහන්සේ වෙලාවේ දිවා වේලාවේ විකාලේ වළඳන් දෙපා කියලා අපිට ශික්ෂාපද පැනෙව්වා. ස්වාමීන් ඒ වෙලාවේදී මට ඇති වුණේ නොසතක්, දුම්නසක්. ඊටාම සුළු දෙයක් ඇයි බුදුහාමුදුරුවෝ මේ වගේ අපිට නොකරන්න කියලා ශික්ෂාපද පනවන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ එහෙම පැනෙවුවාම අපි මොකද කළේ උදාසන දාණය වළඳලා දහවල දාණය වළඳලා එතනින් පස්සේ රාත්‍රී භෝජනය හොඳට ගත්තා ස්වාමීනි රාත්‍රියේ භෝජනය තමයි බොහෝ දෙනෙක් හොඳට සකස් කරන්නේ. හොඳට භුක්ති විඳින්නේ. ඉතින් අපි යම් කෙනෙක් පූජා කරන යම් මාංශයක් තියෙනවා නම් ඒක දවල් වරුවේ වළඳන්නේ නැතුව ඒක දවල්ට රාත්‍රියට තියලා ඒ ආහාරය අපි වළඳනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ රාත්‍රියේ භෝජනයේනු වළකින්නට කියලා ශික්ෂාපද පැනෙවුවා. ස්වාමීන් අසතුටක් ඇති වුණා. ස්වාමීනි ඒ අසතුට ඇති වෙලා ඔබ වහන්සේ ඊටම කුඩා දේ පවා අපට එපා කියමින් ශික්ෂාපද පනවනවා කියලා හිතුණා. නමුත් ඒ ශික්ෂාපද ආරක්ෂා කර හැබැයි ආරක්ෂා කරේ ඔබ වහන්සේට තියෙන ගෞරවය ආදරය, ලෙන්ගතුකම සහ ලැජ්ජාව නිසා මේ ශික්ෂා පද ආරක්ෂා කරා. ස්වාමී ඉස්සර වික්ෂුන් වහන්සේලා පින්ඩපාත යනවා. රාත්‍රී යනකොට ගවර වලවල් වල වැටෙනවා. ඒ වගේම ඉඳුල්දිය දමන වලවල් වල වැටෙනවා. ඒ වගේම කලවර නිසා කටු ගහලා තියෙන වැටවල් වලත් නගිනවා. ඒ වගේම ස්ත්‍රීන් නසත් ධර්මයේ සඳහා කැඳවා ගන්නවා. läගලා සිටින දෙනුන්ගේ ඇඟුවඩ පවා නගිනවා. දැන් පින්වත්නි රාත්‍රී කාලයක අඳුරේ යනකොට ඔය වගේ අත්දැකීම් අපිරුණක් තියෙනවනේ. කකුල් ගල්වල හැපෙනවා. කටුපඳුරු වල යන අවස්ථා තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න වලින් භික්ෂුන් වහන්සේලා යුක්ත වුණා කියලා මේ උදායි ස්වාමින් වහන්සේ කියනවා. ස්වාමීනි මම දවසක් රැය ගියා පින්දපාතේ. පින්දපාත යනකොට අකුණු ගැහුවා. ඒ අකුණු එළියෙන් මගේ රූපයේ ස්ත්‍රියක් දැක්කා. ඒ ස්ත්‍රිය කෑ ගැහුවා. මම විනාශ වුණා. මම නැසුණා. අමනුෂ්‍යෙක් අමනුෂ්‍යෙක් කියලා කෑ ගැහුවා. ස්වාමීනි මං ඒ වෙලාවේ ස්ත්‍රියට කිව්වා නැගණිය මම අමනුෂ්‍යයෙක් නෙවෙයි මම භික්ෂුන් වහන්සේ නමක් මම පින්ඩපාතේ සඳහායි වැඩම කළේ ස්වාමිනේ වෙලා ඉස්සේ කිව්වා ඔබට අම්මලා නැද්ද? ඔබට තාත්තා කෙනෙක් නැද්ද? මේ රාත්‍රියේ පින්ඩපාතේ යනවාට වඩා හොඳයි මස් කපන කැත්තකින් බඩ කපා ගත්තා නම් කියලා ස්වාමිනී මට නිඳා කළා. ස්වාමිනී මට මේ ගැන සිහිපත් වෙනකොට ඔබ වහන්සේ අපි අපි ආරක්ෂා කරන්නේ. ඔබ වහන්සේ අපේ දුක් දුරු කරන්නේ. ඔබ වහන්සේ අපිට සැප ඇති කරවන්නේ. ඔබ වහන්සේ අපේ අකුසල් දුරු කරන්නේ ඔබ වහන්සේ අපිට කුසල් ඇති කරවන්නේ කියලා මේ හැඟීම ස්වාමීනි මට ඇති වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනව උදායි ඒසේම වේවා. ඒක එසේම තමයි. උදායි මා විසින් යම් කිසි දේශනාවක් දුරු කරන්න කියලා කිව්වහම ඇතම් හිස් පුරුෂයෝ ඒක ගානකට ගන්නෙ නෑ. ඒ හිතනවා මේ වගේ පුංචි දෙයක් මේ වගේ කුඩා දෙයක් ගැනත් බුදුරජාණන් වහන්සේ කරන්න එපා කියලා කියන්නේ ඇයි කියලා ඇතම් හිස් පුරුෂයෝ මගේ කීම නොසලකා හරිනවා ඒ අය යම්කිසි වැඩිහිටි තෙරුන් වහන්සේලා ඒ කියමනට අනුව පිළිපදිනවා නම් ඔයතුමන් වහන්සේලාටත් බනිනවා මේ බුදුරජාණන් වහන්සේ කියන පොඩි දේ උන්වහන්සේලා වචනයක්වත් ප්‍රකාශ කරන්නේ නැතුව ඒ විදිහටම පිළිපදිනවා කියලා. උදායි මේ විදිහට භාග්‍යතුන් වහන්සේ ශික්ෂාපද පනවන්නේ හේතුවක් නිසාමයි කියලා දේශනා කරනවා. පින්වත්නි අද සමාජය තුලත් විකාල භෝජන ශික්ෂාපදයේ පිළිබඳව බොහෝ උදවිය කතා බහ කරනවා. සමහර වෙලාවට ඒක එතරම් ගාණක් ඇති දෙයක් නෙවෙයි ඒකට ශූන්‍ය පැනවීමක් ඒකෙන් වෙන මේ ධර්ම මාර්ගයට කෙලස් නිවීමට ඒක හේතුවක් වෙන්නේ නැහැ කියලා බොහෝ දෙනෙක්ට මේ විදිහට හිතනවා වෙන්නට පුළුවන්. මොකක්ද හේතුව මේ ශික්ෂාපදේ පනවන්නට? ඒක ප්‍රධානම හේතුව තමයි පින්වත්නි අපේ හිතේ ඇතිවන කෙලස් ධර්මයේ දැන් බලන්න එහෙම හිතනවා නම් නිකමට හරි මේක මේ අර්ථයක් සහිතව යොදපු ශික්ෂාපදයක් නෙවෙයි කියලා ඔබ රාත්‍රී ආහාරය ගන්න එක දවසකට දෙකකට නතර කරලා බලන්න. රාත්‍රී ආහාරය ඉන්වත්නි ගන්නේ අවශ්‍යම හේතුවක් නිසා නෙවෙයි. අවශ්‍යම හේතුවක් නිසා නෙවෙයි. රාත්‍රී ආහාරය ගන්නේ වැඩි හරියක්ම තියෙන ඒ ආශාව නිසා. ආහාරයට ඇති പ്രേත භාවය, പ്രേතකම නිසා. ඔබට ඒක ඔබේ ජීවිතය තුළ කොතරම්නම් මේ රාත්‍රී ආහාරයට අපි ප්‍රේතද කියනවා නම් ඒක දැනගන්න පුළුවන් දවස් දෙකක් ඒ වේලෙන් වැළකුණා පුදුම මාරුවක් තියෙන්නේ එකක් ඒ ආහාරය මතක් වෙනකොට වෙනදාගත් ආහාර වේලාවක් මතක් වෙනකොට රාත්‍රී කාලයට නැවත නැවත ගැනීමේ අරමුණක් එනවා මේකේ ඇති කෙලස් ධර්මය ඒ තුල ඇති ප්‍රබලත්වය හඳුනා ගන්න පුළුවන් ඔබ ඒ විදිහේ ක්‍රමවේදයක් භාවිතා කළොත් හැබැයි කාලයක් ඒට පුරුදු වුණාට පස්සේ ඒක තණ්හාව දුරු වුණාම ඒක අවශ්‍යතාවයක් ඇත්තේම නැහැ ඒ විතරක් නෙවෙයි තව ශාරීරික බොහෝ දුක්වලට මානසික දුක් වලට ප්‍රධානම හේතුවක් තමයි මේ ආහාරය රාත්‍රියේ ගැනීම. ඒ කියන්නේ ශරීරයේ නොයෙක් ලෙඩ නිපදවනවා. මානසික ලෙඩ පවා නිපදවනවා. කියන මිද්ධාදී අකුසලයන් පමණක් නෙවෙයි. තව බොහෝ රෝගයන් වලට හේතුවක් බවට පත් වෙනවා. ශාරීරික තරබාරු වීම, අභ්‍යන්තරික ඒ රෝගයන් හට ගැනීම වල ප්‍රධානම හේතුව තමයි මේ කියන ආහාරය. අනිත් කාරණාව තමයි මේ භික්ෂුන් වහන්සේලාට රාත්‍රී භාවනා කිරීමට මහත්සේ පහසුවක් මේ ආහාරයෙන් වැළකුණාට පස්සේ. රාත්‍රියට ආහාර ගත්තාම නිදිමත එනවා. බත් මත එනවා. රාත්‍රී ආහාරයට ගැනීම ගිහි පින්වතුන් සිද්ධ කළාට ඒක ගැටලුවක් නැහැ. නමුත් තමන්ගේ නිරෝගීතාවය රැක ගන්න නම් නින්දට පෑ දෙක තුනකටවත් කලින් ආහාර අරගන්න. ආහාර ගත්තේ ගමන් නිදා ගන්න එපා. එහෙම වුණොත් බොහෝ රෝගාබාධයන් වලට ඔබේ ජීවිතය ගොදුරු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වන බාහිර උදුරු දුරු කිරීමටත් අභ්‍යන්තරික ඒ උදුරු දුරු කිරීමේ දුරු කර ගැනීමටත් නිරෝගීතාව රැක ගැනීමටත් ප්‍රධාන වශයෙන් රාත්‍රී ආහාරයේ කෙරෙහි ඇති තණ්හාව දුරු කිරීමටත් භාගතුන් වහන්සේ මේ ශික්ෂාපදේ දේශනා කරා. රාත්‍රී ආහාරය නොගත්තා කියලා කිසිම කෙනෙක් මැරෙන්නේ නැහැ. උදේ දවල් ආහාරය ගත්තාම මිනිසියෙකුට ජීවත් වෙන්න හොඳටම ඇති. දවසට වේලක් ගත්තත් ඇති. මේ නිවන් දැකීමේ අරමුණ ඇති ඒ පුද්ගලයා බලන්නේ නිතරම කෙලෙස් ධර්මයන් දුරු කිරීමට ජීවිතය පවත්වාගෙන තමන්ගේ ධර්ම මාර්ගය පවත්වා ගැනීම. මේ නිසා සිල්වත් වූ ගුණවත් වූ උතුමන්ට එවැනි ශික්ෂාපද දෙහැති මහත් වූ දේවල් නෙමෙයි. ඒ තුල ඇති කෙලෙස් ධර්මයේ හඳුනාගෙන ඒ දුරු කිරීමට උන්වහන්සේලා උත්සුක වෙනවා. ඉතින් පින්වත්නි උදායේ ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ අර විදිහට උත්තර දෙනවා ඒ භික්ෂූන් වහන්සේලා ඇතම් අය අර විදිහට දෝෂාරෝපණය කරනවා. නමුත් ඇතම් අය බුදුරජාණන් වහන්සේගේ ඒ ශික්ෂාපද පැනවීම අනුමෝදන් වෙලා උන්වහන්සේට සතුට වෙලා ඒ ශික්ෂාපද ආරක්ෂා කරනවා. උපමාවක් මගින් භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා උදායි යම් කිසි විදිහකින් කැටකිරිල්ලිය සුලං කිරිල්ලියකගේ කකුලෙහි රසකින්ද වැලක් බැන්දොත් අන්නේ රසකින්ද වැල ඒ කිරිල්ලියට මහත් වූ දෙයක්ද ඒ කිරිල්ලිය වදයට හෝ බන්ධනයකට හෝ මරණයකට හෝ පැමිණෙනවා ඒ වගේම ඇයට ඒ බැඳීම හයිය නැති දෙයක් නැති බැඳීමක්ද දුබල බැඳීමක්ද අස්ථීර බැඳීමක්ද හරයක් නැති බැඳීමක්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා යම් කෙනෙක් කියනවා නම් ඒ බැඳුම හර නැති බැඳීමක් සවිශක්තිය නැති බැඳීමක් අර්ථ රහිත බැඳීමක් කියලා ඒක පිළිගන්න පුළුවන්ද කියලා භාගතුන් වහන්සේ විමසනවා ඒ වෙලාවට නම් ස්වාමීන් වහන්සේ නෑ එහෙම වෙන්නේ නෑ ඒ කැටකෙලියට ඒ රසකින්ද වැලේ බැඳීමත් මහත් වූ බැඳීමක් බවට පත් වෙනවා. ස්ථිර වූ බැඳීමක් බවට පත් වෙනවා. ඒ වගේ මේකේ බෙල්ලේ එල්ලූ මහලියක් වගේ ඒ බැඳුම ඊටාත්ම රෞද්‍ර වූ බැඳුමක් වෙනවා. උදා යන්නේ වගේ තමයි. ඇතම් හිස් පුරුෂයන්ට මේ ධර්මයන් දුරු කරන්නට මම කිව්වහම ඒහෙත් ඒ හිස් පුරුෂයා මොකද කරන්නේ? මේ සුළු දෙයක් මොකටද මේ බුදුහාමුදුරුව දුරු කරන්න කියන එක එච්චර දෙයක් නෑනේ. ඒකේ මොකද්ද වැදගත්කම? ඒකේ මොකද්ද සමාජයට වෙන හානිය? ඒකේ මොකද්ද මේ ධර්ම මාර්ගයට වෙන හානිය? ඒ විදිහට කරුණු ඉදිරිපත් කරමින් ඒවා දුරු කරන්නේ නැහැ. ඒවා අත්හරින්නේ නැතිව විතරක් නෙවෙයි එවැනි වූ ධර්මයන් අනුමෝදන්ව කටයුතු කරන උතුමන් වහන්සේලාටත් දෝෂාරෝපණය කරනවා. ඒ වගේම තමයි උදායි මේ ශාසනය තුල ඉන්නවා. ඊ타මත්ම ශික්ෂාකාමී උතුමන් වහන්සේලා ශ්‍රාවකයෝ මගේ අනේ ඒ ශ්‍රාවකයන් භාග්‍යතුන් වහන්සේ යමක් පනවනවද අනේ ඒ පනවන දෙය ඒක සුළු දෙයක් කියලා දැනගෙනත් ඒ තුල ඇති ඇත්ත දැනගෙන අවබෝධය ඇති කරගෙන තරක කරන්නේ නැතුව විතරක කරන්නේ නැතුව ඒ ශික්ෂාපද ඉක්මවන්නේ නැතුව උන්වහන්සේලා ඊ타ත්ම හොඳින් මේ ශික්ෂාපද ආරක්ෂා කරනවා අනුන් දෙන දෙයින් යැපෙනවා අදහෙට ගැන අරමුණක් නැතුව ඒ ජීවිතයේ බැඳීම් නැති කරගෙන ඒ ඇතිව පවතින බැඳීම් දුබල බැඳීමක් බවට පත් කරගෙන අස්තිල බැඳීමක් බවට පත් කරගෙන හරණද බැඳීමක් බවට පත් කරගෙන වාසය කරනවා. එතකොට දැන් පින්වතුනි කල්පනා කරන්න දැන් අපිට රාත්‍රී ආහාරයක් හෝ එක වේලක් අපට එහෙම අත්තර ගන්න බැරි නම් ඒක මහා ලොකු දෙයක් විදිහට අපිට පේන්නේ එතකොට මේක අත්හැර ගන්න බැරි කෙනා කොහොමද මහත් වූ දේවල් අත්හරින්නේ? එතකොට සමහර අය ඒ දේ අත්හැරගන්න බෑ කියන්නේ ඒක කුඩා බැඳීමක් වෙන්නේ නෑ. රසකින්ද වැල කියන්නේ ඊ타ත්ම සවිශක්තියෙන් අඩු වැලක්. ඒක අර සුලං කෙරෙල්ලියට මහා බරක්, රෞද්‍ර ස්වභාවයක් තියෙන්නේ. ඒකෙන් මේ ඒ සුලං කෙරෙල්ලිය මරණයටපත් වෙනවා. ඉගිලෙන්න බැරුව. සමහර දේවල් තියෙන පුංචි කියලා නෑ හැබැයි ඒක අත්හැර ගන්න බැරි වුණාම ඒ අය ඒ තුළම විනාශයටපත් වෙනවා. අන්න ඒ කාරණා තමයි භාග්‍යතුන් වහන්සේ මේ තුලින් පෙන්වලා දෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන උදායි යම්සේ නගුලිසක් වැනි දල ඇති උදුරා ගැනීමේ දක්ෂ වුණ වංශවත් යුද්ධය දැන ඇතෙක් දැඩි වරපටකින් බඳිනවා. ඒ වරපටෙන් පටෙන් බඳින ඒ ඇතා මොකද කරන්නේ? ශරීරයේ ටිකක් නමලා ඒ වරපට කඩාගෙන බිඳගෙන යනවා. ඒ ඇතාට ඒ වරපට මහත් වූ බඳුමක්ද. ඒ ඇතාට ඒ වරපට බලවත් වූ බඳුමක්ද. ඒ වගේම තිර බඳුමක්ද. නොවෙනස් වන බඳුමක්ද. බෙල්ලේ එල්ලූ මහලියක් මෙන් ඒ බඳුම වෙනවද? නෑ ස්වාමිනේ කිහෙම වෙන්නේ නැහැ. ඒ ඇතාට ඒක මහත්ව බඳමක් වෙන්නේ නැහැ. ඒක ස්වල්පව බඳමක් බවට පත් වෙනවා. හර නැති බඳමක් බවට පත් වෙනවා. ඒක කුඩා බඳමක් බවට පත් වෙනවා. ඉතින් ඒ අතා ඒක ඉතා සුළු දෙයක් කියලා උදායි ස්වාමින් වහන්සේ උත්තර දෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි විදිහකින් භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කළ ඒ ශික්ෂාපද පිළිබඳව සතුට ඇති කරගෙන භික්ෂුන් වහන්සේලා ඒ මහත් වූ බැදීම් පවා තකන්නේ නැතුව මේ ශාසනය තුල ඒ ධර්මයන් අත්හැරිය යුතු දේවල් අත්හැරලා තමන්ගේ ශික්ෂාකාමී ජීවිතය ඉදිරියට පවත්වාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරාද ඒ ඒ විදිහින්ම ආරක්ෂා කරනවා. ඒ පිළිබඳව දෝෂාරෝපණය කරන්නේ නැහැ. එකට එක කියන්න යන්නේ නැහැ. ඒ වගේම දුරුකුට යමක් වෙනවා නම් ඒ දුරු කිරීම සඳහා ඒ ඒ සඳහා කැප වෙනවා. ලුහු දහගෙනුම් නැතුව ක්‍රියා කරනවා අනුන් දෙන දෙයින් යැපෙනවා අදහෙට කෙසේ දෙන බලාපොරොත්තු නැතිව උන්වහන්සේලා වාසය කරනවා උදාවිය උදායි ඒ ඕන්ට සවි නැති බඳුමකි දුබල බඳුමකි අස්සේ බඳුමකි හර නැති බඳුමකි එනිසා මේ ශාසනය තුල පින්වත්නි කෙලස් දුරු කිරීමේ අරමුණක් ඇති උතුමන් වහන්සේලාට ඒ වගේ අර කොතරම් බලවත් වූ බැඳුම් තිබුණත් කෙලස් දුරු කිරීමේ ඇති උතුමන් වහන්සේලා ඒ ශරණයකින් කඩාගෙන බිඳගෙන උන්වහන්සේලාගේ ඒ ගමන යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන උදායි යම්සේ දෙලින්දු කෙනෙක් තමාගේ කියලා ගෙයක් තියෙනවා. හැබැයි ඒ ගෙදර දුප්පත් ඒ මිනිසාට තියෙන්නේ කැඩී බිඳී එල්ලෙන කපුටන් එහා මෙහා යන ගෙපැලක් පුංචි ගෙපැලක් ඉරීගේ එක් වේවැල් ඇඳක් කුරහන් ලබු ඇට මෑ ඇට දැමූ එක් මුට්ටියක් ඒ වගේම ඔහුට ඉන්නවා අවලස්සන බිරිඳක් එතකොට මේ පුරුෂයා යනකොට මොකද කරන්නේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් මහණුණු පැවිද්දට පත් වෙන කෙනෙක් දකිනවා. අනේ ඒ වගේ කෙනෙක් දැක්කහම මෙයා මොකද කරන්නේ? මෙයාට අදහසක් ඇති වෙනවා මේ මහණ ඊ타ත්ම නිරෝගීව බොහෝමත්ම සතුටින් ප්‍රෝජ්ජාවෙන් ජීවිතය ගත කරනවා. මමත් මේ වගේම මගේ ජීවිතය මහාන කරලා මමත් පැවිදි වෙලා මගේ ජීවිතය ගත කරන්න පුළුවන් නම් කොතරම්නම් වටිනවද කියන අදහස ඇති වෙනවා. මේ අදහස ඇති වෙනවත් එක්කම මෙයාට මොකද වෙන්නේ? අන්න තමන්ගේ ගෙදර මතක් වෙනවා. කටු මැටි ගහපු ඒ පුංචි පැල මතක් වෙනවා. ඒ වගේම ලැබුවට මෑට එල්ලු ඒ තමන්ගේ අල්ප වූ වස්තු මතක් වෙනවා. ඒ වගේම අර ඊ타ත්ම දුකසේ තමන් සතු ඒ ඇඳ මතක් වෙනවා. මෙතෙන්දී කියන්නේ ඉරීගිය එක් වැල් ඇඳක්. يعني ඉරිලක් තියෙන ඒ වගේම වැල් වලින් නිපදවපු ඇඳක්. අබලංගුණ ඇඳක්. ඒ වගේම අවලස්සන බිරිඳ මොහුට මතක් වෙනවා. දැන් මොහුට මොකද වෙන්නේ? මහාන වෙන්න යනකොට මේ දේවල් මතක් වුනහම දැන් මේ කෙනා මහාන වෙන්නේ නැහැ. නැවත එයා තමගේ ගෙදරට එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක මෙයාට සුළු බඳුමක්ද? මේක මෙයාට අර්ථ රහිත බඳුමක්ද? මේක මෙයාට එතරම් නොවටින බඳුමක්ද? ඒ වෙලාව උදායි ස්වාමීන් වහන්සේ කියන ස්වාමීන් නෑ මේක මහත් වූ බඳමක් මෙයාට මෙයාට ඒක අර්ථ යෙන් යුත් බඳමක් ඒක රෞද්‍ර වූ බඳමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන්න මෙතරම් වූ සුළු තත්වයක් තියාගෙන ඊටාම පුංචි ලෝකයක් පිළිබඳව ඒ කෙනාට මේ මහත් වූ බඳව පුංචි දෙයක් පිළිබඳව ඇති මහත් බැඳීම පුංචිම පුංචි දෙයක් පිළිබඳව පවතින මහත් වූ බැඳීම ඒක මහත් වූ බැඳීමක්ම තමයි ඒක හරියට බෙල්ලේ එල්ලුව ලීයක් වගේ ඒ බැඳුම ඉතාත් හදයි ඒ බැඳුම රෞද්‍රයි අනේ වගේ ශික්ෂාපද පනවනකොට අත්හරින්න කියනකොට ඇතම් අය පුංචිම දේ අල්ලගෙන ඒක මහත් දැනුමක් බවට පත් කරගෙන ජීවිතය ගත කරනවා. උදායි දාන්න ඇති, ධනය ඇති, ඒ වගේම ලස්සන බිරින්දෑවරු ඇති, සේවක සේවිකාවන් ඇති, දැසි දස්සන් ඇති මහත් වූ භෝග තියෙන කෙනෙක් දකිනවා පැවිද්දෙක්. ඒ පැවිදි කෙනාගේ ජීවිතය දැකලා එයා සතුටු වෙලා අනේ මේ පැවිදිතුමන් වහන්සේ ඊ타ත්ම සතුටින් ජීවිතය ගත කරනවා. මමත් මේ தත්තරපත්ලා මේ සුවේ විඳිනවා කියලා ඒ පැවිදි භාවයට පත් වෙන්න හිත් පහළ වෙලා මෙයා දැන් පැවිදි වෙන්න යනවා. යනකොට අර එකක්වත් මෙයාට මතක් වෙන්නේ නැහැ. අර එකක්වත් පිළිබඳව බැඳීමක් නැහැ. තමන්ගේ ධනය පිළිබඳවත්, තමන්ගේ ඒ අලංකාර ලස්සන බිරිඳ ඇවුරු පිළිබඳවත්, දසිදස්සම් පිළිබඳවත්, තමන්ගේ වස්තුව පිළිබඳවවත් ඒ කිසිම දෙයක් පිළිබඳව එයාට අල්ප මාත්‍රීය හැඟීමක් ඇලීමක් ඇති වෙන්නේ නැහැ. එයා මොකද කරන්නේ? එයා පැවිදි වෙනවා. දැන් එතකොට කියනවා මේ බැඳුම මහත් වූ බැඳුමක්ද. මේ බැඳුම එයාට බෙල්ලේ එල්ලුව ලීයක් වගේ බරපතල වූ බැඳුමක්ද. නැහැ. එහෙම වෙන්නේ නැහැ ස්වාමීනි. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? එයාට මහත් වූ වස්තුවක් තියෙනවා, මහත් වූ බලයක් තියෙනවා, මහත් වූ තත්වයක් තියෙනවා. හැබැයි ඒ කෙනා ඒ මහත් වූ දේ ඒ හැටි එයා මහත්යක් බවට මහත් බැඳීමක් බවට පත් කරගන්නේ නැහැ. මහත් වූ දේ මහත් බැඳීමක් බවට පත් කරගන්නේ නැහැ. එනිසා එයාට සුවදායකව තමන්ගේ අරමුණ ඉටු කරගන්න පුළුවන්කම තියෙනවා. ආන්නේ වගේ තමයි. මේ ශාසනය තුළ භාගතුන් වහන්සේ යම් ශික්ෂාපදයක් පැනවුවද ආන්නේ ශික්ෂාපද මේ කෙලස් තවන වීර ඇති අය කෙලස් පැවීමේ අරමුණ ඇති ඒ ශ්‍රාවකයෝ ඒ බැඳීම් ඒ ශික්ෂාපද ආරක්ෂා කළා ඒ බැඳීම් දුරු කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිසා අපේ ජීවිතවලට පින්වත්නි මේ කාරණාව තුළින් කොතරම්නම් අවබෝධාත්මක ආදර්ශයක් ලබා ගන්න පුළුවන්ද? අපි අපේ ලෝකය කියලා හිතාගෙන ඉන්න දේ ලෝකයේත් එක්ක සංසන්දනය කරාම කොච්චර පුංචිද අපිට තියෙන බලය අපිට තියෙන ධනය අපිට තියෙන අනිත් පණ ඇති පණ නැති මේ හැම දෙයක්ම ගත්තාම කොච්චර පුංචිද අපේ බුදුරජාණන් වහන්සේට බෝසතාණන් වහන්සේට තිබුණු දේවල් කොතරම් මහත්ද අපිට අපේ පුංචි දේ අතහැර ගන්න බෑ අපිට අඩුම තරමේ අපේ ඉඩමේ ආසන්නයේ දෙන පොස් ගහ තරගන්න බෑ. අපිට අඩුම තරමේ බලන්න කල්පනා කරලා බොහෝ අයට ඉඩමට යාබදව තියෙන අඩි දෙකක් තුනක් අතහැර ගන්න බෑ. එහෙම දේවල් තියෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර බැඳීම් තියෙනවා. ඒව අතහර ගන්න බෑ. අතීත බැඳීම් වලට කබුර කඹරා හූල හූල ඉන්නවා. එහෙම තියෙනවා. පුංචි දේ අපිට අතහර ගන්න බෑ. අපි මේ පුංචි දේ මහා බැඳීමක් බවට පත් කරගෙන අර හුලං කෙරෙල්ලියට රසකින්ද වෙලක් මහත් වූ බැඳීමක් වගේ. බලන්න ඔබේ ජීවිතය තුළ ස්වච්ඡන්දයක් කොතරම් බැඳීමක් ඔබ ඇති කරගෙන ඉන්නවාද කියලා. කාමරයට ඔබ බැඳිලා වෙන්න පුළුවන්. ඔබ ඇඳට බැඳිලා වෙන්න පුළුවන්. පුටුවකට බැඳිලා වෙන්න පුළුවන්. මේක මල් පැලයකට මලකට බැඳිලා වෙන්න පුළුවන්. කියන්න බෑ අපිට කොතනද පුංචි දේ නෙමෙයි අදාළ වෙන්නේ. එතන තියෙන බැඳීමයි. බැඳීම මහත්නම් පුංචි වුණත් ඒක ඒක අත්හරින්නේ නෑ අපි. මේ ඔබේ ජීවිතය ගැන ඔබ කල්පනා කරලා බලන්න කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ යමක් කියනවාද ඒ ශික්ෂාපද හොඳින් ආරක්ෂා කරනවා බැඳීම් අඩු අය මහත් වූ දේවල් තිබුණත් ඒ මහත් වූ දේවල් මහත් බැඳීම් බවට පත් නොකරගෙන ඒ අය ඊටමත් පහසෙන් මේ දේවල් අත්හරින බව බුදුහාමුදුරු දේශනා කරනවා ඊළඟට ලෝකේ පුජ්‍යලයන් හතර දෙනෙක් පිළිබඳව දේශනා කරනවා. උදායි මේ ලෝකයේ පුද්දලව හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනා කවුද? මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක් උපදි දුරු කිරීම පිණිස. දැන් මේ උපදි කියලා කිව්වහම පින්වත්නි අපට උපද්‍රව කරන කරුණු හතරක් මෙතන තියෙනවා. එකක් තමයි කාම උපදී. අනිත් එක තමයි කන්ද උපදී. අනිත් එක තමයි අபிසංඛාර උපදී. ඉතින් මේ විදිහට අනිත් එක තමයි ක්ලේශ උපදී. මෙන්න මේ උපදී හතර තමයි අපේ ජීවිතවල පවතින අපිට උපද්‍රව සිද්ධ කරන්නේ. එතකොට එක පුද්ගලයෙක් ඉන්නවා. එයා මොකද කරන්නේ? උපදීන් ඇති වෙනකොට එයාගේ උපදීන් යටපත් කරනවා. යටපත් කරත් එයාගේ උපදීන් ඉවසනවා. ඒ උපදීන් ඉවසීම නිසා ඒ උපදීන් දුරු කරන්නේ නැහැ. ඒ උපදීන් නොසංසිඳවනවා. ඒ පුද්ගලයා කෙලෙස් සහිත කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උපදීන් කියන්නේ දැන් කන්ද ගත්තොත් එහෙම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ පංච උපාදානස්කන්ධය මේක උපද්ද්‍රවයක් අපිට ඒ වගේම කෙලෙස් ගත්තහම ඒ කෙලෙස් ධර්මයේ කියන උපද්ද්‍රවයක් අපිට කාම උපදි කියලා කිව්වහම මේ පංච කාමයන් උපද්ද්‍රවයක් අපිට අපේ සංසාර ජීවිතේ පැවැත්ම සකස් කරන්නේ ඒ තුලින් ඒ වගේම අபிසංස්කාර උපදී කියලා කියන්නේ ඊළඟ භවයේ උපදින්නට හේතු වෙන ඒ මනෝ සංචේතන ඒ ධර්මයන් ඒ සංස්කාරයන් ඊළඟ භවයේ උපදින්නට හේතු වෙන ඒ හේතුන් මෙන්න මේ උපද්ද්‍රවයන් මේ උපදීන් සිත්වල යම් කෙනෙක්ගේ හට ගන්නවා කාම අරමුණක් වෙන්න පුළුවන් කෙලෙස් අරමුණක් වෙන්න පුළුවන් ඒ ඔක්කොම කාමයන් කියවත් එහෙමයි කෙලෙස් කිව්වත් එහෙමයි එතකොට මෙන්න මේ උපදීන් හිතේ ඇති වෙනකොට මොකද කරන්නේ මේ උපද්‍රව දුරු කිරීමට කැමති කෙනා ඒ උපද්‍රව යටපත් කරනවා හැබැයි යටපත් කරාට ඒ උපද්‍රව ඉවසනවා ඒවා සංසිඳවන්නේ නැහැ ඒවා දුරු කරන්නේ නැහැ අනේ ඒ කෙනා කෙලෙස් වලින් යුක්ත කෙනෙක් කියලා මම දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ කෙනා කෙලෙස් සහිත කෙනෙක් කියලා කියන්න හේතු මොකක්ද කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. මම ඒ අයගේ ඉන්ද්‍රිය පිළිබඳව අවබෝධයෙන් වාසය කරනවා. දැන් බුදුරජාණන් වහන්සේට තිබ්බනේ පින්වත්නි ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය ඒක අසාධාරණ වූ ඥානයක් අන්න සත්‍යයන්ට. බුදුරජාණන් වහන්සේට පමණයි ඒ ඥාණය තියෙන්නේ. ඒකට ඒ තුළින් බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තියෙනවා අන්නේ සත්‍යයන්ගේ අභ්‍යන්තරික ඒ මානසික ක්‍රියාදාමයන් හඳුනා ගන්නට. ඒ ඒ ඉන්ද්‍රයන් පිළිබඳව ඉන්ද්‍රයන්ගේ වෙනස පිළිබඳව බුදුරජාණන් වහන්සේ දන්නා බව දේශනා කරනවා. ඊළඟට තව කෙනෙක් ඉන්නවා උපද්ද්‍රවයන් දුරු කරන කෙනෙක් උපද්ද්‍රවයන් දුරු කිරීම පහ කිරීම පිණිස පිළිපදින කෙනෙක් උපද්ද්‍රවයන් දුරු කිරීම පිණිස පිළිපදින කෙනෙක් උපද්ද්‍රවයන් පහ කිරීම පිණිස පිළිපදින කෙනෙක් එයා මොකද කරන්නේ ඒ උපදුනා වූ ඒ උපද්ද්‍රවයන් ඒ යෙදුනා වූ ඒ කල්පනාවන් යටපත් කරනවා ඒ යටපත් කරනවත් එක්කම යා මොකද කරන්නේ? ඒව ඉවසන්නේත් නැහැ. ඒව දුරු කරනවා. ඒව සංසිඳවනවා. හැබැයි ඒ ඒ කෙනා උපද්ද්‍රවයන්ගෙන් යුතු කෙනෙක් කියලා, උපදීන්ගෙන් යුතු කෙනෙක් කියලා, කෙලෙස් වලින් යුතු කෙනෙක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එයාට මම කෙලෙස් රහිතයෙක් කියලා කියන්නේ නැහැ කියනවා. ඇයි? එයා තුල උපද්දීන් උපද්ද්‍රවයන් හට ගැනීමේ ස්වභාවය තියෙනවා. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරන තව කෙනෙක් ඉන්නවා. මෙයාට විතක ඒ ප්‍රමාදයේ හින්දා උපද්‍රවයන් ඒ කෙලස් ධර්මයන් ඇති වෙනවා. මෙයාට විතක අප්‍රමාදය නිසා කෙලස් ධර්මයන් ඇති වෙන්නේ නැහැ. කෙලස් ධර්මයන් ඇති නොවීම සිද්ධ වෙන්නේ අප්‍රමාදීව ක්‍රියා කරනකොට. ඒ කියන්නේ සිහිය නුවණ පවතිනකොට. කෙලෙස්තර මෑන් ඇති වෙන්නේ නුවණ සිහිය නැති වෙනකොට. දැන් සිහිය ඇති වෙනකොට මොකද කරන්නේ? ඒ ඇති වුණු කෙලෙස් ධර්මයන් දුරු කරනවා. ඇති වුණු කෙලෙස් ධර්මයන් යටපත් කරනවා. දුරු කරනවා ඒ කෙලෙස් ධර්මයන් සංසිඳවනවා. ඒක හරියට උපමාවක් මගින් දේශනා කරනවා. දවසක් තිස්සේ රත් වුණු තැටියකට දී බින්දු දෙක තුනක් වැටුණ මොහොතේම ඒ දී බින්දු දියල්ලා යනවා වගේ අප්‍රමාදේ ප්‍රමාදයේ හින්දා යම් කිසි විදිහකින් කෙලස් ධර්මයන් හට ගන්නවා යම් කිසි වෙලාවක සිහිය ඇති කරගෙන නොනැති කරගෙන ඒ කෙලස් ධර්මයන් දුරු කරනවද අන්න ඒ වගේ පුද්ගලයෙකුත් මේ ලෝකෙ විද්‍යමාන වෙනවා හැබැයි එයත් තාම කෙලස් රහිත කෙනෙක් නෙවෙයි එයත් කෙලස් රහිත කෙනෙක් කියලා දේශනා කරනවා එහෙම කියන්නේ හේතුව මොකක්ද මං මේ පුද්ගලයාගේ ඉඳුරන් පිළිබඳව ඒ වෙනස දකිනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඊළඟට හතරවෙනි පුද්ගලයා කවුද? ලෝකයේ ඒ පංචස්කන්ධ උපදී එහෙම නැත්නම් පංචස්කන්ධය දුකට මූලයයි දැනගෙන දුකට හේතුයයි දැනගෙන ඒ කෙලෙස් උපදී නැතිව ඒ වගේම නිවන අරමුණු කිරීමෙන් කෙලෙසුන් කෙරෙන් යම් කෙනෙක් මිදුනද ඒ වගේම ඒ කෙලෙස් ධර්මයන්ගෙන් මිදිලා ඒ උතුම් වූ අරහත් භාවයට පත් වුණාද ඒ කෙලෙස් ධර්මයන් සම්පූර්ණයෙන්ම නැති කරාද ඒ කියන්නේ කෙලෙස් ධර්මයන් හටගන්නේත් නැහැ හටගන්න හේතුවකුත් නැහැ ඒ කෙලෙස් ධර්මයන් දුරු කරපු ඒ තුමන් වහන්සේ ඒ පුද්ගලයා උපදි රහිත කෙනෙක් කෙලෙස් රහිත කෙනෙක් කියලා මම කියනවා. ඇයි මං ඒ කෙනාගේ චිත්තසංතානය දකිනවා. ඒ කෙනාගේ ඉන්ද්‍රයන් පිළිබඳව මට අවබෝධයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒත් එක්කම භාග්‍යතුන් වහන්සේ ඒ ඉන්ද්‍රිය ඒ කෙලෙස් ධර්මයන් ඇතිවීමට හේතු දේශනා කරනවා. කෙලෙස් ධර්මයන් ඇතිවීමට හේතුත් කෙලෙස් ධර්මයන් ඇති නොවීමට හේතුත් කෙලෙස් ධර්මයන් දුරවන ආකාරය දුරු කළ යුතු විදිහත් ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. උදායි මේ ලෝකයේ පංචකාම ගුණයක් තියෙනවා. මෙන්න මේ පංචකාම ගුණය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ පහ. මේ පංචකාම ගුණය යම් කෙනෙක් අනුභව කරනවද, භුක්ති විඳිනවද, ඒක නිල්ල සුඛයක් විදිහට මම දේශනා කරනවා. අසුචි සබතක් විදිහට දේශනා කරනවා. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් අපි විඳින රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නිල්ල සුඛයක් මේක හොඳ යහපත් වූ සැපයක් නෙවෙයි මේක වටින සැපයක් නෙවෙයි මේක සුවයක් දෙන සැපයක් නෙවෙයි මේ සැපය නිල්ල සුඛය අසුචි සපතක් විදිහට දේශනා කරනවා පින්වත්නි මේ මේ පංචකාම ගුණයන් වල ඇති ඒ නිස්සාරත්වය ඒ තුල ඇති ඒ අවිධිමත් භාවය අනර්ථකාරී ස්වභාවය ඒ තුල ඇති පිළිකුල් සහගත ස්වභාවය අපිට දැනෙන්නේ අපි ධර්මයේ ගැන හදාරනකොට ධර්මයේ මනසින් ස්පර්ශ කරන්න වෙහසෙනකොට උනන්දු වෙනකොට සමාහිත හිතක් ඇති කරගන්නට උනන්දු වෙනකොට ඒ වගේ කෙනෙක්ට දැනෙනවා මේ පංචකාමයන් කියන වෙහසක්මයි. ඒක අනාර්ය වූ අවිචාරවත් කෙනෙක් විසින්ම සිද්ධ කරන දෙයක් කියන හැඟීම ඇති වෙනවා. ඒක නිකන් ඇති වෙන්නේ නැහැ. ඒක නිකන් ඇති කරගන්නත් බෑ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රායෝගිකවම ජීවිතයට එකතු කරගත යුතු වෙනවා. එහෙම එකතු කරගන්න කෙනාට එකතු කරගත්ත කෙනාට ඒ තුල ඇති නිස්සාරත්වය, ඒ තුල ඇති අයහපත් ස්වභාවය, ඒ තුල ඇති හරයක් නැති බව මනාව අවබෝධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උදායි යම් කිසි කෙනෙක් මෙන්න මේ මිල්ල සුඛය සපයයි කියනවා නම් ඒක වටින කියමනක් නෙමෙයි ඒක අර්ථ රහිත කියමනක් උදායි මේ අසුචි සැපේ එහෙම නැත්නම් මේ මිල්ල සුඛය ඉක්මවා වූ සැපයක් තියෙනවා. ඒ සැපය තමයි සියලු අකුසලයන්ගෙන් දුරව ඒ වගේම කාමයන්ගෙන් ඈත් කාමයන්ගෙන් දුරව විතර්ක ਵਿਚාර පීති සුඛ යන්ගෙන් යුක්ත ඒකාග්‍රතාවයෙන් යුක්ත වූ පළවෙනි ධානය තියෙනවා. මෙන්න මේ සැපත අර සැපයට වඩා ඉහළ වූ සැපතක්. ඒ වගේම අවිතක්ක අවිචාර අවිචාරයෙන් අවිතර්කයෙන් විතර්ක විචාර රහිත වූ ප්‍රීතිය හා සුඛයෙන් යුක්ත සපතක් තියෙනවා ඒ තමයි දෙවෙනි ධ්‍යානය. ඒ වගේම තුන්වෙනි ධ්‍යානය ප්‍රීතිය ඒ වගේම සුඛය ඉක්මවාලු උපේක්ෂාවෙන් යුතුව වාසය කිරීම. මෙන්න මේ සපතක් ඊට වඩා එහා ගිය සපතක් කියලා දේශනා කරනවා. ඒ වගේම උපේක්ෂාව පිළිබඳ වූ සිහිය ඇතිවන හතරවෙනි ධ්‍යානයේ යම් කෙනෙක් වාසය කරනවා නම් අන මේ සපය අර සපතන් සියල්ලම මොන සපයක් කියලා දේශනා කරනවා. මම මෙන්න මේ සපය උවදුරු තියෙන එකක් නෙවෙයි. මේ සැපය නොවැඩෙන දෙයක් නෙවෙයි. මේ සැපය නොවැඩිය යුතු සැපයක් නොවේ කියලා මම දේශනා කරන්නේ. මේ සැපය වැඩි යුතු සැපයක්. මේක නෙක්කම්ම සැපයක්. මේක නෛෂ්ක්‍රම් සැපයක්. මේ සැපය වටින සැපයක්. මේක උසස් වූ සැපයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන එතනින් නවතින්නේ නැතුව එතෙන් එහාට මේ ගුණධර්මයන් එකින් එක එකින් එක වර්ධනය කරගනිමින් ජීවිතයේ නිවන දක්වා යොමු කරගන්න ආකාරය උදායි යම් කෙනෙක් කෙනානම් පළවෙනි ධානය ඒ පළවෙනි ධානය තමයි අකම්පිත කියලා මම ඒක එහෙම කියන්නේ කියනවා පළවෙනි ධානයේ කම්පා වෙන ස්වභාවය තමයි විතර්ක ਵਿਚාරයන්ගේ ඒ නිරෝධය තෙපත් නොවීම. ඒ වගේම දෙවෙනි ධ්‍යානයේ යම් කෙනෙක් කම්පා වෙන්නේ නැහැ කියනවා නම් මම ඒක ප්‍රතික්ෂේප කරනවා. දෙවෙනි ධ්‍යානියත් කම්පා වෙනවා. ඒ තමයි ප්‍රීතිය සහ සුඛය ඒ තුල विद्यमान වීම. ඒ වගේම තුන්වෙනි ධ්‍යානය යම් කෙනෙක් කියනවා නම් කම්පා වෙන්නේ නැහැ කියලා මම කියන ඒත් කම්පා වෙනවා. ඒ තුල උපේක්ෂාව विद्यमान වෙන හින්දා. ඒක උපේක්ෂාව තමයි කම්පා වීමේ හේතුව. හතරවෙනි ධ්‍යානය යම් කෙනෙක් කම්පා වෙන්නේ නැහැ කියනවා මම ඒක පිළිගන්නවා. ඒ තුල කම්පා වීම නැති බව භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට දේශනා කරනවා මෙන්න මේ කියන සතර ධානයන් එකින් එක එකින් එක එකින් එක දේශනා කරමින් පළවෙනි ධානය කෙරෙහි සෑහීමක් ඇති කරගන්න එපා. ඒ තුලින් එතනින් නවතෙන්න එපා. එයද ඉක්මවා යන්නට හිතන්න ඒ තුලින් සෑහීමක්වත් නොකරගන්න කියලා දේශනා කරනවා. ඒ වගේම දෙවෙනි ධානයටපත් වෙලා ඒ තුලින් සෑහීමකටපත් නොවි. එයම පරම සුඛයේ විදිහ නොහිතා එය දෙක්මවෙමින් තමන්ගේ ඒ තුන්වෙනි ධානයට ගමන් කරන්න තුන්වෙනි ධානයද ඉක්මවා එයද පරම නිෂ්ඨාවක හිතන්නේ නැතුව එයද ඉක්මවා එතනින් එහාට උක අපි හතරෙනි ධානය උපදවා ගන්න. ඒ වගේම ඒ රූපාවචර ධානයන් දෙක්මෝමින් එයම නෙවෙයි පරම සපත, එයම නෙවෙයි තෘප්තිය, එයද ඒ කෙරෙහි සෑහීමක් ඇති කරගන්න නැතුව ආකාසානංචායතන ආකාසනන්තය හිතමින් ආකාසානංචායතන උපදවා ගන්න. ආකාසානංචායතන ඉක්මවමින් ඊටත් වඩා එහා ඇති ඒ නේව සංඥා නාසඤ්ඤායතන උපදවා ගන්න. එයත් ඉක්මවමින් ආකින්චඤ්ඤායතන උපදවා ගන්න. එයත් ඉක්මවමින් නේව සංඥා නාසඤ්ඤායතන උපදවා ගන්නට කියලා විඥානං නේව සංඥා නාසඤ්ඤායතන උපදවා ගන්න කියලා දේශනා කරනවා. දැන් රූපාවචර ධානය ඉක්මවා යමින් ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන කියන මෙන්න මේ අරූපාවචර ධානයන් උපදවාගෙන එයත් උපදවා ගත්තට පස්සේ ඒ දෙන්නේ සෑහීමකට පත් වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට මේ නේව සංඥා, නාසඤ්ඤායතනයත් එක්ම වීමෙන් පසුව සංඥා වේගද නිරෝධයට පැමිණේ වාසය කරන්න. අන්නේ වාසය කිරීම ඉක්මවීමයි. එතනින් එහාට ඉක්මවීමක් නැහැ. ඒ වගේම උදායේ මේ නේව සංඥා නා සංඥායතන දුරු කිරීමේ සංඥා වේදිත නිරෝධය යම් කෙනෙක් ඇති කර ගන්නවාද ඒක තමයි උසස්ම වූ තැන. එතනින් එහාට සැපයක් නැහැ. ඉක්මවන්න දෙයක් නැහැ. ඒක තමයි ඉහළම තැන කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කළා දේශනා කරනවා උදායේ මම කුඩා වූ හෝ මහත් වූ හෝ යම් සංයෝජනයක් පහ කිරීම පිළිබඳව ප්‍රකාශ කරේ නැද්ද? එවැනි සංයෝජනයක් මට මගහැරෙන සංයෝජනයක් ඔබට දැනුණාද ඔබට හැඟුණාද ඒ වෙලාවේ පින්වත්නි උදායි ස්වාමින් වහන්සේ කියන ස්වාමීනි එහෙම දෙයක් නෑ බුදුරජාණන් වහන්සේ සියලුම සංයෝජන ධර්මයන් දුරු කළ යුතු ආකාරයක් සියලුම කෙලෙස් ධර්මයන් දුරවන ආකාරයක් පිළිබඳව මනාව දේශනා කළා මනාව අපට අවබෝධ වුණා කියලා ඊ타ත්ම සතුටින් භාග්‍යතුන් වහන්සේගේ ඒ දේශනාව පිළිගන්නට යෙදුණා. මේ ලටුකි කෝපම සූත්‍රයේ පින්වත්නි අපේ ජීවිතයට ඊතා වටිනා සූත්‍ර දේශනාවක් ඔබේ ජීවිතේ බැඳීම් වලින් දුරස් කරගන්න බැඳීමෙන් ඈත් වෙන්න උපද්දරව හඳුනා ගන්න බුදුරජාණන් වහන්සේගේ ඒ ශික්ෂාපදයන් කෙරෙහි ගෞරවය ආදරය ඇති කරගෙන ඔබේ ශික්ෂාපද හරියට ආරක්ෂා කරන්න මේ පංචකාම ගුණයන් වලට ඇලෙන්න යන්න එපා ඇලෙන්න යන්න එපා ඒ මතේ නැහෙන්න යන්න එපා ඒ මතේම ඔබේ ජීවිතය පවත්වන්න යන්න එපා ඒක ඔබට ඔබේ ජීවිතයට මහත් වූ කරදරයක් වෙහෙසක්මයි ඇති කරන්නේ. ධර්මයේ ජීවිතයට එකතු කරගෙන අධ්‍යාත්මික ජීවිතය උත්තර මනුෂ්‍ය ධර්මයන් ඇති කරගෙන භාගතුන් වහන්සේගේ පරම ඉක්මවීම ඉහළම සපත විදිහට දේශනා කළ ඒ අරිහත් වූ ඒ ඵලයපත් කරගන්නට දෙහසෙන් උනන්දු වෙන්න හැම මොහොතකම උපද්ද්‍රවයන් ගෙන් දුරව ජීවිතය ගත කරන්නට ඔබේ චරිතය මෙහෙවන්න මේ උතුම් වූ සූත දේශනාව තුළින් ජනිත වුණා වූ කුසලාන සංසයන් මියගිය ඥාතීන් පින් කැමති දෙවියන් අනුමෝදන් වෙත්වා ඒ හැම දෙනාටමත් සසර දුකෙන් අත මෙදීමට මේ කුසලයන් උපකාර වේවා. ඔබ අප හැමතත් සංසාර දුකින් අත මිදීම සඳහාම මේ සීලම කුසලාන සංස්යන් උපනිශ්‍රේ වේවා අප හැමත සිත සාන්තිය ඇති වේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට ගැනීමට නෝදාරතර වූ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලයේ පාරමිතා දහමක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා හැම දිනාටම දරුවන් සරණයි ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා